සඳහා වැඩම කොට පදාළ වෑයුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ සේනාසන වාසී පූජ්‍යපාද පොල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු චෛමානි භික්කවේ අනුස්සතිත්තානානි කතමානි ච බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡාගානුස්සති දේවතානුස්සති ඉමානි කෝ භික්කවේ ච අනුස්සතිත්තානානි තී සාදු සාදු අද අපේ දේශනාවේ බලාපොරොත්තුව තමා ශ්‍රද්ධාව වර්ධනය කරගන්නට කළ යුතු මානසිකාරයන් ගැන කතා බහ කරන්න. සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පඨම පඤ්ඤාසකේ ප්‍රථම පඤ්ඤාසකේ ආහුණේ වර්ගයේ සඳහන් අනුස්සතිත්තාන සූත්‍රය. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ප්‍රථම පඤ්ඤාසකේ ආහුණේ වර්ගයේ සඳහන් අනුස්සතිත්ථාන සූත්‍රය ඇසුරෙන් තමයි අද අපි ශ්‍රද්ධාව වර්ධනය කරගන්නට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ දේශනාවේ බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කුසලෙහිත් වර්ධනය කරගන්න ශ්‍රද්ධාව වර්ධනය කරගන්නට කාරණා හයක් අනුස්සති හයක් ගැන දේශනා කළා තියෙනවා. එකක් තමයි බුද්ධානුස්සතිය. අනෙක ධම්මානුස්සතිය. අනෙක සංඝානුස්සතිය. අනෙක සීලානුස්සතිය. අනෙක ඡාගානුස්සතිය. අනෙක දේවතානුස්සතිය. අනුස්සති කියන්නේ මොකද්ද? යමක් පිළිබඳව කුසලයන් වැඩෙන විදියට පුන පුනා මෙනෙහි කරනව නම් අනුස්සතියක්. යමක් විදියට යමක් පුන පුනා මෙනෙහි කරනවා නම් ඒක අනුස්සතියක්. එතකොට බුද්ධානුස්සතිය කියන්නේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව හැඟීම වැඩි වෙන විදිහට කුණකුණා කරන මෙනෙහි කිරීම. ධම්මානුසතිය කියන්නේ ධර්මයේ ගැන හැඟීම වැඩි වෙන විදිහට ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට සිද්ධ කරන කුණකුණා මෙනෙහි කිරීම. ඒ වගේම තමයි අනිත් කාරණා ටික සංඝානුස්සති, සීලානුස්සති, ඒ වගේම ඡාගානුස්සති, දේවතානුස්සති කියන්නේ. එතකොට අනුස්සති කියන්නේ යමක් පිළිබඳව කුණකුණා මෙනෙහි කිරීම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධානුස්සතිය පිළිබඳව. ඒ කියන්නේ මේ පින්නතුන්ට විතරන්නේ දැන් අපේ පැත්ත ගමු දැන් වික්ෂුන් වහන්සේ නමක් විදියට මේ ධර්ම දේශනා පවත්වන්න. බොහෝ පින් රැස් කරගන්න යුතුයි. වික්ෂු ජීවිතයේ නිදහසේ සාන්තව කටයුතු කරන්නට අපට ප්‍රධානම හේතු උනේ කවුද? බුදුරජාණන් වහන්සේ. පින්නතුන්ට මේ ලෝකේ බණහන මේ පින්නතුන්ට නම් ජීවිතේ අප්‍රමාණ මානසික පීඩා හටගන්න ජීවිතේ සැරෙන් සැර. ජීවිතේ සැරෙන් සැරේ අප්‍රමාණ චිත්ත පීඩා හටගන්නවා. ශෝක හටගන්නවා. තැවිලි දැවිලි හටගන්නවා. ඉතින් බණක් ඇහුවට පස්සේ මොකද වෙන්නේ? ගින්නට වැටෙන වතුර ටිකක් වගේ හිතට සැනසෙල්ලක් නිවීමක් ඇති වෙනවා. එතකොට එහෙනම් බණ අහන්න අපිට අවස්ථාවක් ලැබුණේ කවුරු නිසාද? බුදු පියාණන් වහන්සේ නිසා. එතකොට පින්නතුන් දැන් පෙරටත් වඩා හොඳට දාන ආදී පින්කම් කරමින් විවිධ පින්කම් සංවිධානය කරමින් බොහෝ පින් රැස් කරගන්නවා. සසර ජීවිතයේ අසරණ වෙන්නේ නැතුව සපදායීව නිවන කරා යාමට අවශ්‍ය පරිසරය දැන් පින්නතුන් සකස් කරගන්නවා. කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. ඔය හිත්වල මේ වෙනකොට ශ්‍රද්ධාව කියන කුසල හිත් උපදිනවා, මෛත්‍රී ආදී කුසල හිත් උපදිනවා, විදර්ශනා ඥාන උපදිනවා, චිත්ත සමාධිය ඇති වෙනවා. එතකොට එවැනි නිවැරදි දෘෂ්ටි මිශ්‍ර වෙච්ච කුසල හිත් උපදින්නේ කවුරු නිසාද? බුදු පියාණන් වහන්සේ නිසා. එතකොට අපි බුදුන් වහන්සේට ගොඩාක් ණයගතිද නැද්ද? බොහෝ ණයගති. එතකොට අන්නේ අපිට මේ හැම දෙයක්ම ලබා දෙන ලබා දෙන්න අපකත වෙලා කටයුතු කරපු ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට ලොකු හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඔය ශ්‍රද්ධාව කියන එක අභිධර්මයේ සඳහන් වෙන්නේ බොහෝ කුසලෙහි ඇදගෙන යන්නට බලපාන ප්‍රධාන සිතුවිල්ලක් විදියට. කෝචියක එන්ජිම වගේ. එන්ජිමේ බලය අනුවද නැද්ද ඇදගෙන යන පෙට්ටි ගාන තීරණය වෙන්නේ. මේ අර පොඩි බලයක් තියෙනවා නම් පෙට්ටි ටිකයි. ලොකු බලයක් තියෙනවා නම් ලොකු පෙට්ටි ටික ලොකු විශාල පෙට්ටි ටිකක් ඇදගෙන යෑම හැකියාව තියෙනවා. එන්ජිම ශක්තිමත් වෙන මට්ටමට ඇදගෙන යන්න පුළුවන් පෙට්ටි ගාන වැඩි. ඒ වගේ ශ්‍රද්ධාව බලවත් වෙන මට්ටමට එයාට කුසලෙහිත් වර්ධනය කර ගැනීමේ කුසලෙහිත් ඉදිරියට අරගෙන යෑමේ හැකියාව වැඩි. ඒත් අපේ ජීවිතවල ශාස්ත්‍රූන් වහන්සේ නිරන්තරයෙන් මතක් වෙන විදියට අපේ චිත්තසංතාන ශාස්ත්‍රූන් වහන්සේ නිසා යහපත් අතට වෙනස් වෙන විදියට සිත සකස් කරගන්නයි අපි විශේෂයෙන්ම නිවනට හේතු වෙන විදිහට බුද්ධ හනුසතිය ආදී මානසිකාර පවත්න්නේ. දැන් මෙහෙමයි. අපි මේ අපිට අපි ගත කරනකොට අපිට ලැබිච්ච චරිතයක් තියෙනවා. දැන් මට සාපේක්ෂව යම් චරිතයක් තුළ මම වාසය කරන්නේ. චරිත ස්වභාවයක් තුළ. පින්නතුනුත් එහෙමයි. පින්නතුන්ට ආවේනික චරිත ස්වභාවයක් නැද්ද? ආවේනික චරිත ස්වභාවයක් තියෙනවා. දරුවන්ට ආවේනික චරිත ස්වභාවයක් තියෙනවා. ඔය චරිතය අපි සකස් කරගන්න ඕනේ ගුණාත්මක විදියට. ගුණාත්මක විදියට සකස් කරගන්නවා කියන්නේ යහපත් භවයකට යන්න පුළුවන් විදියට, නිවන් දකින්න හේතු වෙන විදියට තමන්ගේ චරිතය ඊටාම ගුණවත් චරිතයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට තමයි කෙනෙක් ඇත්තටම නිදහසේ ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ රාග, දේශ, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, මාන සහගත චරිතයක් තියෙනවා කියන්නේ. නිදහසක්ද? රාග, දේශ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන එකට එක්කිරීම ආදී ස්වභාවයන් සහිත චරිතයක් තියෙනවා කියන්නේ එයා සැලසිල්ලෙන් ඉන්න කෙනෙක්ද? නෑ. එයා අමාරුවෙන් ඉන්න කෙනෙක්. ඉන්නවා අමාරුවෙන්. හැබැයි ඒ චරිත ස්වභාවය පහ වෙලා මෛත්‍රී සහගත, කරුණාවන්ත, හොඳ නුවණක් තියෙන, ඊර්ෂ්‍යා කරන්නේ නැති, වෛර කරන්නේ නැති, නිහතමානී, අවශ්‍ය තැනදී ඍජුව කටයුතු කරන හොඳ චරිතයක් වුණොත්, ගුණාත්මක චරිතයක් වුණොත් හොඳ නැද්ද? පුදුමාකාර හොඳයි. Tamanටත් හොය අනිත් අයටත් හොඳයි. නිවන් දකින්නත් ඒක හොඳයි. බුද්ධ චරිතය තුලින් අපේ චරිතය වෙනස් වෙන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් තිස්සේ දැන් මම මේ ශාසනය ඇසුරු කරනවා. හැබැයි එයා ගැන පරණ චරිතම තමයි. ඉස්සර වගේම තරහ යනවා. ඉස්සර වගේම රණ්ඩු කරනවා. ඉස්සර වගේම ඊර්ෂ්‍යාව හට ගන්නවා. ඉස්සර වගේම අන් අයගේ වැරදි හිතේ තියාගෙන ඉඳලා පහර දෙනවා. චරිතය වෙනස් වෙලා නැහැ. ලෝභකම්, මසුරුකම් අඩු වෙලා නැහැ ඉස්සර වගේ නෑ. එහෙනම් බුද්ධ චරිතය යා හරියට අසුරු කරලා නැහැ. මේ බුද්ධානුස්සතිය ආදී භාවනා කරනකොට බුද්ධ චරිතය අසුරු කරනකොට එයා ඊටාම යහපත් ගුණාත්මක චරිතයක් වෙන්නම ඕන. වෙන්නේ නැත්තම් වෙලා නැත්තම් බුද්ධ චරිතය හරියට අසුරු කරලා නැහැ. දැන් බලන්න අඟුලිමාල ගන්නකෝ. ප්‍රභාකරන් ගැන පින්න තුන් දෙන අදහස මොකද්ද? හොඳ අදහසක්ද? අඟුලිමාලත් ඉහළම චරිතයක්ද නැද්ද? නමුත් මේ අඟුලිමාල කියන චරිත ස්වභාවය බුද්ධ චරිතය නිසා මොකක්ද උනේ? මේ දැන් අපිට වන්දනීය පූජනීය කියා ගන්න බැරි හැඟීමක් එන මහරහත් චරිතයක් බවට පරිවර්තනය වෙනවා. පටාචාරා ගත්තට පස්සේ පිස්සියක්. එන උතුම් ස්වභාවයටපත් වෙච්ච කෙනෙක්, සිහිවිකල් වෙච්ච කෙනෙක්. නමුත් බුද්ධ චරිතය ආශ්‍රය කිරීමෙන් මොකක්ද උනේ ඇයට? විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍ර වුණා. කියන මේ ශාසනයේ පහළ වෙච්ච භික්ෂුණීන් රහත් භික්ෂුණීන් වහන්සේලා කෝටි ගණන් ඉන්නවනේ. ඒ අතර විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රම ප්‍රධානම තෙරණින් වහන්සේනේ පටාචාරාව. කොච්චර පරිවර්තනයක්ද? බුද්ධ කාලේ හිටියා මේ අපේ අම්බපාලි ප්‍රසිද්ධ අභිචාරිකාවක්. ඇයට බුදුරජාණන් වහන්සේ හමු වුණා. ඇය ඊට පස්සේ ඇය ගැන දැන් කතා වෙන්නේ කොහොමද? අම්බපාදී මහරහත් ත්‍රිණින් වහන්සේ. ඔන්න බලන්න බුද්ධ චරිතයෙන් දරුණු චරිත, විෂම චරිත, කාමාධික චරිත වෙනස් වෙච්ච හැටි. එතකොට අපි කොච්චර වෙනස් වෙන්න ඕනද? හොඳ අතට. වෙනස් වෙලා නැත්නම් බුද්ධ චරිතය ඇසුරු කරලා නැහැ හරියට. දැන් පින්නතුන්ගේ ජීවිතවල මෙහෙම වෙලා නැද්ද? සමහර කාලවල අපි හිතමොන්න අපි රැකියාවක් කරන්න කොහේ හරි ආයතනයකට යනවා. ඒ රැකියාව කරන තැන අපට ආසන්නේම අපට කටයුතු කරන්න වෙනවා ගොඩාක් තරහ යන පුද්ගලයෙක් එක්ක. දැන් අපි රැකියාව කරන තැන අපිට මේ ආශ්‍රය කරන්න ලැබෙනවා මේ හරියට යාර තරහ යනවා. එනුම් පද කියනවා, කේලම් කියනවා, නැති දැන වැරදි කියනවා. එයා දේහකරිතයක්. ඒ දේශ චරිතෙත් එක්ක එද්දී තමන් බොහෝ දුරට මෛත්‍රී සහගත චරිතයක්ද වෙන්නේ තව තවත් දේශ චරිතයක්ද? දේශ චරිතයක්. gedare ඉන්නවා කියන්නකෝ. කොච්චරවත් තරහ යන කෙනෙක්. දැන් එයාත් එක්ක ජීවිතේ ගෙවද්දී තමන්ගේ හිත නිවන එකද වෙන්නේ නැත්නම් තව තවත් තරහ යන එකද? දේශ චරිත ඇසුරු කරද්දී අපි අපිත් නිකන් දේශ සහගත වෙනවා. තමන්ට ඇසුරු කරන්න ලැබුණ හිතන්නකෝ මාන්නක්කාර චරිතයක්. හරි මාන්නේ. වැටෙන කතා කළොත් මාන්නක්කාර කතාවක් කියන්නේ. යන්නෙත් මාන්නේ. වාඩි වෙන්නෙත් මාන්නේ. තමුණුත් මාන්නේ පෙන්වන්න පටන් ගන්නවද නැද්ද? අන්න බලන්න. Tamanට හමු වෙනෝ අහිංසක චරිතයක්. හරි හොඳයි. හරි මෘදු වචන කතා කරන්නේ දුක සැප හොයලා බලනවා දුක් කරදර වලදී ළඟින් ඉන්නවා අහිංසක චරිතයක් හමු වෙනවා. දැන් ඒ කාලේ තමුණුත් අහිංසකද නැද්ද? අන්න බලන්න. ඇසුරෙන් ඇසුරු කරන චරිතය අනුව අපි වෙනස් වෙනවා. එතකොට සතර මහා සාගරයේ තියෙන වතුර බිඳුවටත් වඩා අහසේ තියෙන තරුවටත් වඩා මහා ගුණ කදම්බයක් තිබුණු බුදු කෙනෙක් ඇසුරු කළොත් අපි කොච්චර වෙනස් වෙන්න ඕනද? වෙනස් වෙලා නැත්තේ ඇසුර හරියට වෙලා නැත. තේරෙනව නේද? අපි වෙනස් වෙලා නැත්තම් පරණ විදියම නම් බුද්ධ චරිතය අපි හරියට අසුර කරලා නැහැ. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනා ආදී තුලින් සිද්ධ වෙන්නේ අපේ චරිතය වෙනස් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ සමීපව මානසිකත්වයේ තුලින් අසුරු කිරීම. බුද්ධානුස්සතිය කියන භාවනාව කරද්දී අපි ඒකේ ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් ගන්නවා. එකක් තමයි මහා බෝධිසත්ව චරිතය. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පෘථග්ජන අපට ටිකක් සමීප කරගන්න පුළුවන් පොඩ්ඩක් හරි මහා බෝධිසත්ව චරිතය. මොකද එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ ධර්මය අවබෝධ කරලා නැති නිසා. ඊළඟට මහා බෝධිසත්ව චරිතය ගැන මනසිකාර කරලා ඊළඟට බුද්ධ චරිතය ගැන අපි මනසිකාර කරන්න ඕනේ. මනසිකාර කරනවා කියන්නේ මොකද්ද? මෙනෙහි කරනවා කියන එක. බුද්ධානුස්සති භාවනාවේදී අපි ඉස්සෙල්ලාම මහා බෝධිසත්ව චරිතය භාවිතා කරලා අපි වෙනස් වෙනවා යහපත් විදියට. ඊට පස්සේ බුද්ධ චරිතය මෙනෙහි කරලා අපි වෙනස් වෙනවා. මහා බෝධිසත්ව චරිතය තුළදී අපට අසංකේ කල්පගානක් තිස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ කළ කැපවීම් ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ අවසාන බෝසත් අවස්ථාව. සිද්ධාර්ථ මහා බෝසතත් බෝසත් අවධිය තමයි අපි පොඩ්ඩක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකටද කතා කරන්නේ? මේ ශ්‍රද්ධාදී කුසල ධර්මයන් වර්ධනය කරගෙන සීලාදී ගුණ ධර්මයන් වර්ධනය කරගෙන මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වීරියක් ඇති කරගන්න. පින්නතුන්ට හිතෙන්නේ නිවන් දකින්න ඔය තියෙන වීරිය ඇතිද? අතෝ සීලය නිවැරදිව රැකෙන විදියට සමාධිය ඇති වෙන විදියට විදර්ශනා ඥාන උපදින විදියට දැනට තියෙන වීර්ය ප්‍රමාණවත්ද මේ මේ වෙනකොට තමන්ගේ දිනුව දිහා බලලා ඒක තේරුම් ගන්න පුළුවන් සීලේ දුබලතාව තියෙනවා කියන්නේ වීර්ය අඩුයි සමාධිය නැහැ කියන්නේ වීර්ය අඩුයි විදර්ශනා ඥාන නැහැ කියන්නේ වීර්ය අඩුයි තවත් දේවල් අඩුයි නමුත් වීර්ය ප්‍රධාන කාරණාවක් වෙන තත්ත්වයන්ට යන්න. මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසාන ආත්ම භාවය අපට ගොඩාක් වටිනවා වීර වැඩි කරගන්න, ජවය වැඩි කරගන්න වේගයෙන් ප්‍රතිපත්තියේම ඉන්න. ප්‍රතිපත්තියට යොමු වෙන්න. අපි අරගෙන බලමු මහා බෝධිසත්වයන් වහන්සේගේ කැපවීම කොහොමද කියලා. අපි හිතමු ඔන්න මේ පින්නතුන්ගේ ගෙවල් දරවල් වල ලොකු ආර්ථික ප්‍රශ්නයක් එනවා. ඒ ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න අපි හිතමු ණය ගන්නවා. බැංකු වලින් ණය ගන්නවා, පොලී මුදලාලි ගන්නාගෙන් ණය ගන්නවා, සහෝදර සහෝදරයන්ගෙන් ණය ගන්නවා. දැන් මේ විදිහට වැඩ කටයුතු කරගෙන යද්දී ගෙදරින් අම්මට හරි තාත්තට හරි දැනෙනවා දැන් මේ මට ලැබෙන අපට ලැබෙන වැටුපෙන් නම් මේ ණය බරින් ගොඩ එන්න බෑ. දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. අපි හිතමු තාත්තා කියලා. තාත්තා කියනවා මම රට යන්න ඕනේ කියලා. හරිද? තාත්තා කියනවා මම රට යන්න ඕනේ කියලා. ඇයි රට යන්නේ? භාර්යාව සහ දරුවෝ සහ තමනුත්. විශේෂයෙන්ම දරුවෝ සහ භාර්යාව ගැන තියෙන අයහපත් හැඟීම නිසාද යහපත් හැඟීම නිසාද? යහපත් හැඟීම නිසා. දැන් දරුවෝ ගැන භාර්යාව ගැන හැඟීමක් නැති පුරුෂයෙක් නම් එහෙම ඇයිද? ඕන්නම් කාවේ නැත්තම් නිකයි දී කියලා හොය ඉන්නවද නැද්ද? ඉන්නේ. නමුත් අර දරුවෝ ගැන සහ භාර්යාව ගැන හොඳ හැඟීමක් තියෙන මේ පියතුමා මොකද කරන්නේ? විදේශගත වෙනවා. ඒ විදේශගත වෙන්නේ කවුරු වෙනුවෙන්ද? දරුවෝ සහ භාර්යාව වෙනුවෙන්. එතකොට මේ විදේශගත වෙනකොට භාර්යාව සහ දරුවෝ අත්හැරලා යෑම සත්පුරුෂ දෙයක්ද අසත්පුරුෂ දෙයක්ද? සත්පුරුෂයි. ඒ සත්පුරුෂ කියන්නේ අර කට්ටිය ඉන්න දුකෙන් ගලව ගන්නයි. මේට අවුරුදු 1600 ගානකට කලින් මේ ලෝකේ ඉහළම සැප විඳපු මනුස්ස රත්නයක්. ගුණවන්ත භාර්යාවක් අතහැරලා ගියා. මේ ලෝකේ ගුණවන්ත භාර්යාවරු පෙළ ගැහුවොත් අංකයකට එන්නේ කවුද? යශෝදරාව. සීලවන්තකම, ගුණවන්තකම, ස්වාමියා තේරුම් ගැනීම, නිහතමානීකම, අහිංසකකම, හැදිච්චකම ආදී සියලු ගුණයන් පෙර පෙර මේ පෙළ ගැහුවොත් එවැනි ගුණ තියෙන අය යශෝදරාට ලං කරන්න කවුරුවත් මේ ලෝකේ ලං කරන්නවත් නැහැ. එච්චර ගුණවන්ත භාර්යාවක් අතහැරියේ කවුරු වෙනුවෙන්ද? දැන් සාමාන්‍ය ජීවිතේ මේක මං අහන්නේ අපේ පියවරුන්ගේ. නපුරු භාර්යාව උනත් දාලා යන්න පුළුවන්ද? <laughs> අපිටමු නපුරු භාර්යාවක් උනත් අපේ මේ ගිහි ජීවිතේ ගත කරන පියතුමෙකුට දාලා යන්න පුළුවන්ද? දාලා යනවා කිව්වත් යනවද යාළුවා? යවෙන්නේ එතකොට මහා බෝධිසත්වයන් වහන්සේට ලැබුණු ස්වාමි දියණිය කියන්නේ භාර්යාව කියන්නේ ಗುಣ කදම්බයක්. නමුත් එච්චර වටින වස්තුවක් තමන් වෙනුවෙන් අත්හැරියේ. ඒක අසත්පුරුෂද සත්පුරුෂද? සත්පුරුෂයි. මේ ලෝකේ ඉන්න ගුණවන්තම දරුවෝ ටික පෙළ ගැහුවොත්. මේ ලෝකේ ඉන්න අහිංසක දරුවෝ පෙළ ගැහුවොත්. මේ ලෝකේ අන් අයගෙන් අවවාද ලැබෙනවට බලාගෙන ඉන්න දරුවෝ පෙළ ගැහුවොත්. අංකයකට එන්නේ රාහුල කුමාරයා. කොච්චර ලස්සනද පෙරුම් පුරාගෙන පුරාගෙන පුරාගෙන පුරාගෙන ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ නමකගේ පුතෙක් වෙන්න ආකුවේ රාහුල කුමාරයා කොච්චර ලස්සන ඇතිද හරියට පුරහඳ වගේ ඉන්නේ ඉපදිලා දවසකින් ඒ පින්නන්ත කුමාරයා කීකරු දරුවා අතහැරලා ගියේ මහා බෝසත්යන් වහන්සේ කවුරු හින්දාද අපිට දැනෙන්න ඕන මං හින්දා කියලා කියන්නේ මහා බෝධිසත්ව චරිතයක් කියන්නේ පින්නාති අපි වගේ ආත්මార్థකාමී චරිතයක් නෙමෙයි. අපි හරිය ආත්මార్థකාමී. අපි හැමතිස්සෙම අපේ දරුවොන්ටමයි යහපත කරන්න හදන්නේ. තමන්ගේ ස්වාමියාටමයි යහපත කරන්න හදන්නේ. තමන්ට තමන්ගේ භාර්යාවටමයි යහපත කරන්න හදන්නේ. ඉපදුනාට පස්සේ ආර උපාදානයේ වෙච්ච හතර පහ දිනෙකට කරලා කරලා කරලා කරලා මැරිලා යනවා. මහා බෝධිසත්ව චරිතය එහෙම නෙමෙයි. නිරේ ලෝකේ ඉන්න නිර්සත්තු ගැනත් උන්වහන්සේලා හිතනවා. പ്രേත ලෝකේ ඉන්න പ്രേතයන් ගැනත් උන්වහන්සේලා හිතනවා. මේ සත්වයෝ මේ දුකෙන් ගලව ගන්නේ කොහොමද? දැන් අපි නම් සතර ගමනේදී ගොඩාක් හිතන්නේ මේ දරුවෝ මේ දුකෙන් ගලව ගන්නේ කොහොමද? භාර්යාව මේ ලෙඩෙන් ගලව ගන්නේ කොහොමද? ස්වාමියා මේ දුකෙන් ගලව ගන්නේ කොහොමද? අනේ අම්මා තාත්තා මේ දුක් වලින් ගලව ගන්නේ කොහොමද කියලා අර තුන් හතර දෙනා ගැන අපි හිතන්නේ. අපි අර තුන් හතර දෙනා ගැන දවස් 30ෙම හිත හිත ඉන්නවා වගේ මහා බෝධිසත්වයන් වහන්සේලා දවස් 30ෙම හිතන්නේ සසර පුරාම හිතන්නේ പ്രേත ලෝකාදී තැන්වල දුක් විඳින සත්‍යෝ මං කොහොමද මේ ජරා මරණ වලින් බේරගන්නේ? ශෝක පරිදේවයන්ගෙන් බේරගන්නේ? නිරය ආදී තැන්වල දුක් විඳින දුක් විඳින සත්‍යෝ කොහොමද මං බේරගන්නේ? මේ ලෝකේ අප්‍රමාණ දුක් විඳින මේ තිරිසන් සහගත සත්‍යෝ මං කොහොමද බේරගන්නේ මේ සංසාර දුකේ? මේ අප්‍රමාණ දුක් විඳින මේ මව්වරු, පියවරු, දරුවෝ මං කොහොමද මේ සසර දුකෙන් නිදහස් කරගන්නේ? ඒතර අන්නේ විදිහට මහා බෝධි සත්‍ය චරිතයක් කියන්නේ තුන් ලෝකයක් අරමුණු කරලා කරුණාවෙන් විතර උත්තරයන් අහසනම. එතකොට ඒ විදිහට තුන් ලෝකයක් ගැන තියෙන කරුණාවන්ත හැඟීම තුන් ලෝකයකට කරුණාවෙන් කටයුතු කිරීමේ අදහස නිසා තමයි මහා බෝසත්යන් වහන්සේලා ශාමිදීනියක් හැරලා ගියේ. එක රැයකින් සියලුම සැප සම්පත් අහි වුණා. පින්තුනි කිව්වොත් හෙට හෙට පැවිදි වෙලා නේද? හෙට පැවිදි වෙලා පාත්‍රයක් අරන් ගයක් ගයක් ගාන යන්න කියලා. දීසි වේද? අද පැවිදි වෙලා හෙට උදේ ඉඳලා ගයක් ගයක් ගාන පින්දපාත යන්න කිව්වොත් මට මතකයි මම පින්දපාතේ යනකොට ඉස්සෙල්ලාම අපේ ගුරු ස්වාමීන් වහන්සේ සඳහන් කළා. හිමමනේ යනවාගේ අදහසක් ඇති කරගන්න කියලා. ඇත්තම කතාව ඒක තමයි. ගයක් ගයක් ගාන ගිහලා මොකද කරන්නේ? වික්ෂුන් වහන්සේලා. බලාගෙන ඉන්නවා ලැබෙනකම්. ලැබෙන දෙයක් අරගෙන යනවා. හැබැයි අර සාමාන්‍ය ලෝකේ යාචකයන්ට වඩා වෙනසක් තියෙනවා. වික්ෂුන් වහන්සේනම පින්ඩපාතේ යන්නේ සීලය රැක ගැනීමට අවශ්‍ය ශක්තිය පිණිස. චිත්ත සමාධි උපදවා ගන්නත් උපදවාගත චිත්ත සමාධි පවත්වාගෙන යාමට අවශ්‍ය කාය ශක්තිය පිණිස. විදර්ශනා උපදවා ගැනීම පිණිසක්, ඉපදවාගත් විදර්ශනා ඥාන පවත්වා ගැනීම පිණිසක්, නිර්වාණය සාක්ෂාත් කිරීමත් සඳහා අවශ්‍ය කාය ශක්තිය සඳහා තමයි වික්ෂුන් වහන්සේනම පින්ඳ පාතේ යන. හැබැයි ඉතින් අර හිඟවන යන වගේ වැඩක්ම තමයි. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ පායට පාවඩ තිබුණු ඒ වගේම හිතට මේ චත්‍ර තිබුණු දශරස්සම් පිරිවරාගෙන හිටපු බොහෝ අයගේ ගෞරව ලැබපු වන්දනා ලැබපු සැලකිලි ලැබපු සත්කාර ලැබපු මහා බෝධිසත්වයන් වහන්සේ එක රැයකින් එදා රණෝමා ගන්තරේදී කොහොම මහා බෝසත්යන් වහන්සේට දැනෙන්නේ නැද්ද? තාත්තක් අතහැරෙනවා. භාර්යාවත් අතහැරෙනවා. දරුවත් අතහැරෙනවා. අම්ම කෙනෙක් වගේම ළඟින් ඉන්න මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් අතහැරෙනවා. හොඳම යාළුවා චන්නත් අතහැරෙනවා. කාන්තකස්සත් අතහැරෙනවා. දැසිදස්සොත් නැහැ. සේනාමුකුත් නැහැ. අවුරුදු 29ක් පුරාටම රාජකීය සැප විඳලා අර අනෝමා ගන්තරේදී සියල්ලම අතහැරලා මහා බෝසත්යන් වහන්සේට පයට පාවහන් නැතුව ගියක් ගියක් ගානේ ගල් ඇලෙන බොරළු වැඩෙන මහ පොළවේ ඇවිදිනකොට කොහොම දැනෙන්නේ නැද්ද? ඒ ඇනුණු ඒ ඇනුණු ගලක් ගලක් පාසා බොරළු කැටයක් බොරළු කැටයක් පාසා අපි ණයගතියි. ඒ ගමන අපි නිසා කළ ගමනක්. අද පින්නතුන් මේ පින්කම් කරන්න එදා එහෙම ගියපු නිසා. මේක මට හරියන්නේ නැහැ මේවත් මට අමාරුයි කියලා ආපහු හැරිලා රටමාලිගාවට ගියා නම් අද කොහොමද අපේ தත්ත්වය? අද අපේ தත්ත්වය ගොඩාක් දැනෙන්නේ බණ අහපු අයට. බණ අහලා හිත නිවා ගන්න අයට තමයි දැනෙන්නේ මේ බුද්ධ ශාසනය නොතිබ්බනම් කොච්චර කරකස ජීවිතයක්ද ගෙවන්නේ කියලා. එතකොට මේ ධහමේ පහස ලැබුව ඇත්තන්ට තමා වැඩිපුර වටිනාකම දැනෙන්නේ එදා මහා බෝසත්යන් වහන්සේ ඒ එළියට බහැලා ගියපු ගමන ගමන හේතු කරගෙන මං කොච්චර සැනසෙල්ලකටදපත් වෙලා කියලාද කියන්නේ. එතකොට ඒ විදිහට ගයක් ගයක් ගානේ කවල අරගෙන යනවා. දැන් පින්දපාත යන අපේ ස්වාමීන් වහන්සේලා අපේ මේ ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා වරින් වර පින්දපාත චාරිකා සිද්ධ කරනවා. ඉතින් මේ අරණ්‍ය වාසී ග්‍රාමවාසී අපේ සංඝයා වහන්සේලා දන්නවා එක ගෙදරකට යනවා පාත්‍රය අරගෙන. ගියාට පස්සේ බත් ටිකක් දානවා. පිළිගන්නවා. ඊළඟ ගෙදරට යනවා. හොදි වැටෙනවා. ඊළඟ ගෙදරට යනවා. පාව වැටෙනවා. ඊළඟ ගෙදරට යනවා. හරිප්පු වැටෙනවා. ඊළඟ ගෙදරට යනවා. ආපහු බත් වැටෙනවා. ඊළඟ ගෙදරට යනවා. ආපහු හොදි වැටෙනවා. කොහොම ගෙවල් 20කට විතර ගියාට පස්සේ හැදෙන පින්ඩ පාති කොහොම එකක්ද? හරිද? අච්චාරුවක් වගේ එක. පින්දපාත ගිහිල්ලා ඇවිල්ලා අර පාන් මේ පාන් කීපිලා පාන් එක ගත්ත කියම එළියට තනි ක්‍රමයක වතුරේ පොඟෝල වගේ. රොටියක් තිබිලා ගත්ත කියම තනි ක්‍රම වතුරේ පොඟෝල වගේ. රත්තරන් හැඳි වලින් ආහාර ගත්ත මහා බෝධි සත්‍යයන් වහන්සේට එදා උදේ එහෙම දානයක් ලැබුණා. උන්වහන්සේට ඒ දාන දිහා බලාගෙන ඉද්දි උන්වහන්සේ ඒ පාත්‍රය දිහා බලාගෙන ඉද්දි උන්වහන්සේට වැරදි අදහසක් එන්න දෙන්නේ නැතුව මම මේ විදිහේ කැපකිරීමක් කරන්න තුව නම් මේ ලෝක සත්‍යය මුදව ගන්න බෑ කියන අදහස ඇති කරගත්තා. මේ පිටුතුන් දන්න ඔය විදේශ රටවල මේ අපේ අම්මලා තාත්තලා ඉන්නවා මේ සහෝදර සහෝදරී පවා මේ රැකියා කරනවා. සමහර අය ගොඩාක් දුක් විඳිනවා. ඇත්තට මම මීට කලින් එක දවසක් මතක් කරා එක මාතාවක් සඳහන් කළා වැඩ කරලා කරලා කරලා කරලා අන්තිමට ඒක පණ නැහැ කියනවා. විදේශ රටවල වැඩ කරන්නේ. නමුත් කාය ශක්තිය නැති වුණත් මම ආපහු හැරිලා ගියොත් මේ ඔක්කොම දමලා ගන්නවා. මගේ දරුවන්ට යන කල මොකද්ද කියලා හිතනකොට චිත්ත ශක්තියක් ඇති වෙනවා කියන්නේ චිත්ත ශක්තියෙන් වැඩ කරනවා කියනවා. මේ ලංකාවේ ඉන්න දෙමාපියන්වත් එහෙම නැති. හරි අමාරුයි. මුණහිම්බිසාව ඇඟ රිදෙනවා, කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, බොහෝ රෝගාබාධ. නමුත් රැකියාවට යනවා. අමාරුවෙන් රැකියාව කරන්නේ මම මේක නොකළොත් මගේ දරුවෝ බඩගින්නේ. මහා බෝසත්යන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේත් අර අවුරුදු 6ක් මේ අවසාන සිද්ධියේදී අපි ගන්න දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6ේදී උන්වහන්සේට දරන්න බැරි පීඩා. අපි කවුරුවත් ඒව සසර විඳලා නැහැ. අවුරුදු 6ේදී මහා බෝසත්යන් වහන්සේ විඳු පීඩා අපි කවුරුවත් සංසාර ජීවිතේ විඳලා නැහැ. එච්චර පීඩා විඳින්න උන්වහන්සේට හැමතිස්සෙම ආපස්සට යන්න හිත නොදුන්නේ ඇයි? නේද? අර පිට රටක ගියපු දෙමව්පියන්ට දැනෙනා වගේ නේද? මම මේ කත හැරියොත් මේ ලෝක සත්‍යයට යන කල මොකද්ද? එතකොට අන්න ඒ විදිහට පුරා අවුරුදු 6ක් මහා බෝසත්යන් වහන්සේ අප්‍රමාණ කායික පීඩාවින්ද මානසික පීඩාවින්ද මහා වනාන්තරවල අන්ධකාරයේ තනිපංගලෙම හිටියා. අනෝරා වැහි වලට අහු වුණා. අවුවට පිච්චුණා. මැසිමතුරු පීඩා ආවා. උන්වහන්සේ මේ පින්නතුන් ඉන්දියාවේ ගිල්කුහාරේ නැත්නම් ලංකාවේ හරින්න අපේ සමහර බොහෝ පින්නතුන් දැකලා තියෙනවා දුෂ්කර ක්‍රියා කරපු පිළිම වහන්සේ. ඒ දුෂ්කර ක්‍රියා කරපු පිළිම වහන්සේ කියන්නේ එකපාරටම විච්ච දෙයක් නෙමෙයි. දැන් පින්නතුන් හිතන්න පින්නතුන් දවසකට වර තුනක් ආහාර ගන්නවා. එක වරුවක් කණ එක නතර කරනවා. දැන් වරු දෙකයි හැයන්තන්නේ. දවස් කිහිපයක් ගිහිල්ලා අනිත් වරුව කණ එකක් නතර කරනවා. දැන් එක වරුවයක් කෑම කන්නේ. ආපු දවස් කිහිපයක් ගිහිල්ලා වරු තුනම කණ එකක් නතර කරනවා. දැන් ශරීරෙට මොකද වෙන්නේ? එන්නෙන් අබල දුබල වෙනවා. එන්නෙන් කුෂ වෙනවා. එන්නෙන් කාය ශක්තිය අඩු වෙනවා. අර දිව්‍ය කුමාරයෙක් වගේ හිටපු මහා බෝධි සත්‍යයන් වහන්සේ ආහාර පාලනය කරනකොට ආහාර ටිකෙන් ටික ගන්න එක අඩු කරනකොට උන්වහන්සේගේ ශරීරේ ටිකෙන් ටික වැහැරෙන්න පටන් ගත්තා. අපිට පේන්නේ අන්තිමටම වැහැරිච්ච මේ බෝසත්යන් වහන්සේගේ පිළිම වහන්සේලා අපේ අපේ ඇස්වලට පේන්නේ. එතකොට උන්වහන්සේගේ එම හැම හැම වැහැරිලා වැහැරිලා වැහැරිලා ගියේ කවුරු හින්දාද? Taman නිසා. උන්වහන්සේගේ ඇස් ගැඹුරු ළිඳක පතුලේ තියෙන වතුර වගේ ඇස් දෙක ගිලුණා. ටිකෙන් ටිකේ වැඩේ උනේ. එකපාරට නෙවෙයි. කවුරු හින්දාද මේ වැඩේ කරගන්න උනේ? අපි නිසා. අපි ඕනතරම් මේ සමාජය අහලා තියෙනවා කෙට්ටු අය කොච්චර උත්සාහ කරනවද කය මහත් කරගන්න. මහත් අය කොච්චර උත්සාහ කරනවද කය නිවැරදි තත්ත්වයකට ගන්න. දුවනවා කාය වර්ධන අභ්‍යාස ආයතන වලට යනවා හරිද විවිධාකාර විතර කෑම බීම ආදිය ගන්නවා මේ හැම දෙයක්ම කරන්නේ ශරීරයක් දිරනවට කවුරුවත් කැමති නෑ වයසට යනකොට කොණ්ඩේ සුදු වෙනකොට මොකද කරන්නේ? කොණ්ඩේ <laughs> කළු කර ගන්නවා. يعني කොණ්ඩේ ඉදෙනවටවත් කැමති නෑ. ශරීරයේ සම්බන්ධව අධි කැලීමක් තියෙනවා. ඒ ශරීරය විනාශ කරගන්න කවුරුවත් කැමති නෑ. මහා බෝසත්යන් වහන්සේ සඳහන් කරනවා මේ අත අත ගන්නකොට රෝම කූප මොකද වෙන්නේ? ගැලවිලෙන වතට. එච්චර අබල දුබලුනේ කවුරු හින්දාද? අපිට හොඳට දැනෙන්න ඕනේ. මම හින්දා සසරේ දුක් විඳපු මනුස්සරක් නෑ. මගේ අම්මවත් ඔච්චර දුක් විඳලා නැහැ. තාත්තවත් ඔච්චර දුක් විඳලා නැහැ. මගේ දරුවවත් මම වෙනුවෙන් ඔච්චර දුක් විඳලා නැහැ. අඩුම ගානේ මව්වත් මව් වෙනුවෙන් ඔච්චර දුක් විඳලා නැහැ. නමුත් මහා බෝසත්යන් වහන්සේ මව් වෙනුවෙන් ඒ මහා බෝධිසත් අවසානාත්භාවය ගත්තොත් ඒ දුෂ්කර ක්‍රියා කරපු කාලේ අප්‍රමාණ දුකක් වින්දා. උන්වහන්සේ එච්චර දුක් විඳලා මතු කරගත්ත ධර්මයට මම කරන ගෞරවය ඇතිද? එච්චර අමාරුවෙන් හම්බ කරගත්ත මේ බුදුදහම ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මං කැප වෙන කැතුවීම ඇතිද? ඔන්න තමන්ගෙන් අහලා බලන්න ඕනේ. දැන් සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ ගැන දැනෙනකොට අම්මා තාත්තා ගොඩාක් මං වෙනින් දුක් විඳිනවා කියලා දැනෙනකොට මොකද කරන්නේ? හොඳට ඉගෙන ගන්නවා. ඒ දරුවන්ට අපි කියන ගුණවන්ත ළමයි කියලා. දෙමව්පියෝ තමන් වෙනුවෙන් විඳපු දුක දැනෙන දරුවෝ දෙමව්පියෝ ගැන හිත හිත හොඳට ඉගෙන ගන්නවා. ගුණ යහපත් වෙනවා. මහා බෝධි සත්වයන් වහන්සේ 45 මේ පුරා අවුරුදු 6ක් සහ අසංකේ කල්ප ගාන තමන් වෙනුවෙන් දුක් විඳා කියලා දැනෙනකොට අපි කොච්චර නිවැරදි අය වෙන්න ඕනද? කොච්චර මේ බුදුන් වහන්සේ මතු කළ දුන්න ආරෂ්ඨාංග මාර්ගාදී භාවිතා කරන්න ඕනේද? කොච්චර සිල්වත් වෙන්න ඕනද? කොච්චර සමාධිවන්ත වෙන්න ඕනද? කොච්චර විදර්ශනා සම්පන්න වෙන්න ඕනද? කොච්චර අපි දෛනික ජීවිතේ ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න ඕනද? ගොඩාක් අයට මේ මහා බෝධිසත්වයන් වහන්සේ දැනෙන්නේ නැහැ. ඒකයි ප්‍රතිපත්තිය ලිහිල්. දැනෙනවා නම් අම්මා තාත්තා දැනෙනවා නම් මේ ළමයි වතුර බාල්දි කකුල් වල ඔබාගෙන පාඩම් කරන්නේ. එහෙම ළමයි නැද්ද රටේ? අම්මා තාත්තා ගැන හිත හිත දුක් විඳින ළමයි ඉන්න ගොඩක් නැහැ. අන්න ඒ වගේ මහා බෝසත්යන් වහන්සේ හිත හිත ගැන හිත හිත අපිට ලොකු වීර්යයක් ගන්න පුළුවන්. මම වෙනුවෙන් සසර ජීවිතේ කල්ප ගාණක් දුක් විඳපු එකම චරිතය. අන්න ඒ විදිහට මහා බෝසත්යන් වහන්සේ ගැන හිතන් හිතන දැන් වීර්යය මොකද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. හැත්තනේ දෙයියනේ මම වෙනුවෙන් මෙහෙම කවුරුද දුක් විඳලා තියෙන්නේ? හරිද? අනේ මම මේ වඩා හිතන්න ඕන මේ බුදුදහම ගැන, මේ ප්‍රතිපත්තිය ගැන අන්න බලන්න. සංකල්ප වෙනස් වුණාද නැද්ද දැන්? කරන්න බලන්න. ඊළඟට අපි ගමු බුදුරජාණන් වහන්සේගේ චරිත ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ චරිත ස්වභාවය 540 වසර පුරාටම ප්‍රකට වුණා. අපි අරගෙන බලමු එහෙම සිද්ධි කීපයක්. මගේ හිතගත්ත හරීම ලස්සන තැනක් තියෙනවා. චුල්ලපන්තක තේරගාථා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කියන්නේ මහා පන්තක ස්වාමීන් වහන්සේගේ සහෝදරයා. මහා පන්තක සාමින්හන්සේ දැනගත්තා චුල්ල පන්තක සාමින්හන්සේට ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කියලා. මොකද කලේ මහා පන්තක සාමින්හන්සේ මේ තරහින් නෙවෙයි කරුණාවෙන් කිව්වා පොඩි හාමුදුරනේ ඔබ වහන්සේට ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ හරියට. කොහොම ගියොත් මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්නත් බෑ අන්තිමට ගිහි ගියෙත් නෑ. ඒ නිසා ගිහි ජීවිතේ සන්තක සාමින්හන්සේ කන්දේ කොහේ ඉන්නද? Tamante එහෙම අවස්ථාවක් ලැබුණොත් කැමතිද දාලා යන්න? කරන්න තියෙන අවස්ථාව ගිලිහ ගන්න කැමතිද? අපි කැමති නැහැ. මහා සත්පුරුෂය. එතකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේත් කැමති නැහැ මහා සංඝයා වහන්සේ. වහන්සේ මොකද කළේ? ප්‍රධාන වාහල් කඩ ඉස්සරහට ආවා. ඇවිල්ලා එතෙන් කරලා කරෙක් කරෙක් ඉන්නවා දැන්. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. හරි ලස්සන තේර ගාතාවල මහා මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේම සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මොකද්ද කළේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉස්සෙල්ලාම කළේ මොකද්ද? හිස පිරිනැද්දා. අන්න බලන්න. ඒ වෙලාවේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට අවශ්‍යම වෙලා තිබ්බ දේ ඒක. කරුණාවක් ආගියයි. පිහිටක්. අන්න බලන්න බුදුරජාණන් වහන්සේක හරියටම දැනගෙන මේ මහා කාරුණිකයන් වහන්සේ මොකද කළේ? හිස පිරිමදිනවා. ඊළඟට අතින් අල්ල ගන්නවා. උන්වහන්සේ සඳහන් කළ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මගේ හිස පිරිමැදලා අතින් අල්ලගෙන තමා ආරාමය ඇතුළට එකගෙන ගියේ කියලා. මේ සමාජ ඉන්න පින්නදී සමහර අය පොඩ්ඩක් ධහම දැනගත්තම පොඩ්ඩක් පොයකට සිල් සමාදන් වුණා. පොඩ්ඩක් භාවනා වැඩසටහනකට ගියාට පස්සේ අමුතුම චරිතය. ස්වාමියා පැත්තකට දාන, දරුවෝත් පැත්තකට දාන, නැත්නම් භාර්යාව පැත්තකට දාන, නැත්නම් දරුවෝ පැත්තකට දාන අමුතුම රංගනයක් පටන් ගන්නවා. <laughs> හරිද? ඒ අල්ලන්නේවත් නෑ. හරිද? සෝවාන් වෙලාවත් නෑ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හරිද? බුදු වෙලත් බුදුරජාණන් වහන්සේ බලන්න අවශ්‍ය වෙලාවට ඇලීමෙන් නෙමෙයි කරුණාවෙන් හිත පිළිමැද්දා. ධර්මයේ දුරට ගියාට පස්සේ අමුතු අය වෙන්න එපා. එහෙම හදීසියෙන් ඉන්නවා. අමුතුම රංගනයක් තමයි ජීවිතේ ඊට පස්සේ. දරුවෝගේ හිත පිළිමදින්න. ඇලීමෙන් නෙමෙයි කරුණාවෙන්. දැන් බලන්න කුංචි කාලේ අපි වැඩි සෙල්ලම්පත් කළා. දැන් කරනවද? නෑ. හැබැයි Tamanගේ දරුවෝ සහ මුණුගුරු මිබිරියන් එක්ක බැලි සැලම්පත් කරන්නේ නැද්ද? ඒ ඇලීමෙන්ද නැත්නම් අර දරුවන්ගේ හිත් සනසන්නද? හිත් සනසන්න. එයාලේ දුක් නැති කරන්න. අන්න ඒ වගේ ධර්මයේ තුල ඉස්සරහට යන අය අවබෝධයෙන් අන් අයගේ හිතසුව පිණිස අන් අයගේ චිත්ත පීඩා නැති කිරීම පිණිස තමන්ගේ කරුණාව නැතුනොත් එයාලා අසරණ වෙනවා කියලා තේරුම් අරගෙන හරිද කරුණාවෙන් කටයුතු කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම බොහෝ අවස්ථාවල සඳහන් වෙලා තියෙන සහ සඳහන් වෙලා නැති බොහෝ අවස්ථාවල ඊටාම කරුණාවෙන් දැන් බලන්න පටාචාරාව අම්මත් නැති වෙලා තාත්තත් නැති වෙලා සහෝදරයත් නැති වෙලා ස්වාමියාත් නැති වෙලා දරුවෝ දෙන්නත් නැති වෙලා අර පැත්ත බලද්දි එක දරුවෙක් නැතුණා මේ පැත්ත බලද්දි එක දරුවෙක් නැති වුණා ඔය අපේ රටේ මේ මට මතකයි මේ දීශන කාලයක් තිබ්බා ඒ කාලේ අපේ අම්මලා තාත්තලා හරි බයෙන් හිටියේ වැඩිලු වැඩුණු පුතාලා ගැන. රැට ඉන්න ඕන විදුලි පන්දන් ඔක්කොම නිවාගෙන. විදුලිය මේ මේන කරගෙන. කරුවල ඉන්න ඕනේ. වැඩිච්ච පුතෙක් ඉන්න ගෙදරකට ඇවිල්ලා තක්කු කරද්දී අම්මලා බය වෙන තරම්. ඒ විඳපු අම්මලා තාත්තලා ඇති. තාත්තා බය වෙන තරම්. දැරිදිලා හරි කිව්වොත් මේ දරුවා පොඩ්ඩක් එළියට එකගෙන යනවා කියලා. කරවන්න දෙයක් නැති වෙනවා. එහෙම එළියට එක්කගෙන ගිහිල්ලා ඊළඟ දවසේ පුතා ආවේ නැහැ පැයෙන් එවනවා කිව්වා. ඊට පස්සේ ඊළඟ දවසේ වැට කණුවල පාරවල් ඇවිල්ලා ලයිට් කණුවල ගැට ගහලා බාගර තුච්චල තියෙනවා. දැක්කම මොකද වෙන්නේ අම්මලා තාත්තලා? හරිද? දවසක් විතර ගිහිල්ලා දරුවගේ මලකඳ දැකලා සමහර අම්මලට පිස්සු හැදුනා. එහෙනම් මේ පැත්ත බලද්දි එක දරුවෙක් උකුස්සෙක් අරගෙන යනවා. මේ පැත්ත බලද්දි අනිත් දරුවා මරහන දෙමින් සැඩපාරේ ගහගෙන යනවා. අම්මට ඒක කොහොම දැනෙන්නේ නැද්ද? ඒතර එච්චර පීඩනයකටපත් වෙලා පිහිට හොයාගෙන යද්දී අම්මත් මැරිලා, තාත්තත් මැරිලා, සහෝදරයත් මැරිලා, පිස්සු හැදලා වගේ ජීවත් වුණේ. ඇයට අවශ්‍යුනේ කාගේ හරි පිහිටක්. කරුණාව. බුදුරජාණන් වහන්සේ ඇයට කතා කළේ කොහොමද? වැඩිමහල් සහෝදරයෙක් වගේ. නැගණිය සිහියලව ගන්න. ඒ වචන ටික ඇතුළේ ඇයට සිහියලව ගන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්‍යයන්ගේ මේ බුද්ධ චරිතය තුලින් අපිට ගන්න පුළුවන් ප්‍රධානම ගුණයක් තමයි කරුණාවන්තකම කියන එක. දැන් සාමාන්‍යයෙන් අපිට මේ අපි අනිත්‍යයට කරුණාවෙන් කටයුතු කරනවනේ. එයාලා අකරුණාවෙන් කටයුතු කරද්දී අපේ කරුණාවට මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? දැන් Taman කරුණාවෙන් කටයුතු කරන කෙනෙක් පරුස වචනෙන් බයිනවා. දැන් එයාලගේ එයාගෙන තිබ්බ කරුණාව අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වෙනවා. තව පරිසත්නයක් කිව්වොත් තව අඩු වෙනවා. තව පරිසත්නයක් කිව්වොත් නැත්තරම නැති වෙනවා. බුදු කෙනෙකුට කවුරුහරි පරස වචනෙන් බැන්නොත් මොකද වෙන්නේ? මහා බෝසත්යන් වහන්සේ නමකට හරි. කරුණාව වැඩි වෙනවා. බලන්න යන පැත්ත අපි යන්නේ කොහෙද? අනිත් පැත්තට. උන්වහන්සේලාට අසාධාරණකම් කරන්න කරන්න කරුණාව වැඩි වෙනවා. එතකොට එවැනි චරිත ඇසුරු කරන අයත් එහෙම වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕනේ. අනිත් අය නපුරුකම් කරද්දී, අසාධාරණකම් කරද්දී, කෙනෙහිලිකම් කරද්දී බුද්ධ චරිත, බෝධිසත්ව චරිත ඇසුරු කරපු අයට බෝධිසත්වයන් වහන්සේලාගේ ඒ ಗುಣ මතක් වෙනවා. බුදුවරුන්ගේ ಗುಣ මතක් වෙනවා. මාත් උන්වහන්සේලා යන මග යන්න ඕනේ කියලා අර වෛර කරන පැත්තට අනිහිත දාගන්නේ මොන පැත්තටද? කරුණාවන්ත පැත්තට. ඒකම මුලින්මුගේ බුද්ධ චරිතයෙන් අපි වෙනස් වෙන්න ඕනේ. අපි අවසානට මේ කාරණේ සඳහන් කළ දේශනා නතර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ඝාතනය කිරීමේ අදහසින් රාකල 60ක් පවල ඇට එවුවා. රාකල කියද්ද 60ක්. රාකල 60ක් පෝපු ඇත එද්දී බුදුරජාණන් වහන්සේගේ කරුණාව අඩු වුණාද වැඩි වුණාද වැඩි වුණා එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට කාවට පස්සේ ඇතාගේ හිස පිරිමැදලා හිසට අත තියාගෙන ගාථා කිහිපයක් දේශනා කරනවා. විනය පිටකයක සඳහන් කළ තුන විශේෂයෙන්ම ඒ ගාථාවල කියන්නේ ওই විදිහට කටයුතු කරන්න එපා දුගතියටයයි. ඇතහට මේ ගාථාවලින් කියන්නේ. එදා ඇතා බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කරුණාවන්තකමට කොච්චර කීකරු වුණාද කියනවනම් බුදුරජාණන් වහන්සේ නොපෙනෙන මාණයට යනකම් ඇතා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගියා. බුදුරජාණන් වහන්සේ නපුණේම ගියාට පස්සේ ආපහු ඇද්දවලට ගියා. මිනී පිටිකේ සඳහන් වෙනවා ආපහු එදා බුදුන් වහන්සේගේ ඇසුරේ බුද්ධ චරිතයෙන් සම්වර වුණ ඇත. මැරණකම් අසම්වරුනේ නැහැ කියලා. තිරිසන් සතා වුණත් බුද්ධ චරිතයෙන් සම්වර වෙනවද නැද්ද? ඒක අපි හරිද? ඊළඟට බලන්න නාලාගිරි යථා රාකල 60ක් පොවලට රාකල 60ක් පොවල එවන්දි බුදුන් වහන්සේ කොහොමද කටයුතු කළේ වෛරයෙන්ද කරුණාවෙන්ද? තමගේ ස්වාමියා මත්පැන් බෝතලයක් හරි භාගයක් හරි භාවිතා කරලා එනකොට අපේ අම්මන කොහොමද කටයුතු කරන්නේ? <laughs> එන්න කලින් ඉඳලම බයින්නවද නැද්ද? එන්න කලිනුත් බයිනවා, එද්දිත් බයිනවා, ගෙට ගොඩ වෙද්දිත් බයිනවා ආපහු වැටලිද්දිත් බයිනවා හිතත් බයිනවා. බුද්ධානුසතිය ආදී භාවනා කරපු අම්ම කෙනෙක් ඉන්නවා. හරිද? එයා කොහොමද කතා කරන්නේ ඊට පස්සේ තමගේ ස්වාමියා සම්බන්ධව කටයුතු කරන්නේ කොහොමද? තමගේ ස්වාමියා දකින්නකොට මම ඇත්තක් මේ කියන්නේ. මතක් වෙනවා රාකල 60ක් දීලා වූ තිරිසන් සතාට මගේ සාස්ත්‍රුන් වහන්සේ සැලකුවේ මහා කරුණාවෙන්. මේ මිනිස්යාට එනම් මං සලකන් මෙයා භාගයයි මෙයා කාලයි මෙයා ගෝතනයයි එහෙම හිතන එයාට මං මෙයාට එහෙම කරන්ද හොඳ නැහැ අන්න බලන්න කරුණාවන්ත වෙන හැටි ඉතින් දේශනාව අවසන් කරමින් අපි ඉන්නතුල සඳහන් කරන්නේ බුද්ධ චරිතයෙන් අපි වෙනස් වෙන්න ඕනේ බෝසත් චරිතයෙන් අපි වෙනස් වෙන්න ඕනේ ඒ සඳහා ඔන්නෝම සිද්ධි අරගෙන මෙනෙහි කරන්න ඕනේ දේශනාව සඳහන් වෙනවා එතකොට අන්න ඒ විදිහට බුදු ගුණ බෝසත්ත්ව ගුණ අරගෙන නැවත නැවත මෙනෙහි කරන කෙනාගේ රාග දේශ මොහ ආදී කෙලෙස් යටපත් වෙනවා. දැන් යටපත් වුණාද නැද්ද? මේ හිත සංසිඳුන දැන් හිත හරිම සාන්ත වුණා. අන්නවල මේ ඇහිීම් මාත්‍රයේ භාවනාවේ වශයෙන් කරද්දී මොකද වෙන්නේ මේ රාග දේශ මොහ ආදී අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම අරමුණු වෙන හිතක් හැදෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ මේ අරමුණු වෙන හිතට නීවරණ යටපත් වෙච්ච හිතට ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදු ගුණ තුලින් බුදුන් වහන්සේ අරමුණු වෙන විදියටම සකස් වෙච්ච හිතේ නීවරණ යටපත් වෙච්ච හිතට ධර්මයේ වැටෙන හිතට මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික චිත්ත ප්‍රමෝදය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ බුද්ධානුසිත භාවනාව තුළ නැවත නැවත වාසය කරන්න වාසය කරන්න ප්‍රමෝදයේ තව තවත් බල වෙලා චිත්ත ප්‍රීතිය උපදින පටන් ගන්නවා. චිත්ත ප්‍රීතිය හේතුලා කාය චිත්ත පස්සද්ධිය ඇති වෙන පටන් ගන්නවා. කාය චිත්ත පස්සද්ධිය හේතුලා සුඛය එහෙමත් නිවැරදි කුසල සිතුවිලි මිශ්‍ර වෙච්ච සැපේ හිතට දැනෙන්න පටන් ගන්නවා. අනේ සැපේ හේතු වෙලා ඔය අනිකුත් කරුණු කාරණා හේතු වෙලා ප්‍රබල චිත්ත සමාධි ගැඹුරු චිත්ත සමාධි ඇති වෙනවා. අන්න ඒක යථාභූත ඥාන දර්ශනයට අපට උපකාර කරගන්න පුළුවන්. ඒ හින්දා මේ පින්නත් හැම දිනම ලොකු අදිෂ්ඨානයක් ගන්නද දායකත්වය කරන පින්නතුන සහ සම්බන්ධන අපේ පින්නතුන ලෝකේ පහනන හැම කෙනාම ලොකු අදිෂ්ඨානයක් ගන්න මම මගේ මහා බෝධි සත්‍යයන් වහන්සේ නිරන්තරයෙන් මම ඇසුරු කරනවා මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම නිරන්තරයෙන් ඇසුරු කරනවා ඒ උතුම් වූ බෝධිසත්ව චරිතය සහ බුදුර බුද්ධ චරිතය තුලින් ඊටාම ගුණවන්ත සීලවන්ත යහපත් චරිතයක් බවට පත් වෙලා මේ ජීවිතේ සුවපත් කරන් සසර ජීවිතේ සුවපත් කරන් උතුම් නිවනින්ම සැනසෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා.